Look සරණයි අද වෙසක්පුර පසළොස්වක පොහොය දවසේ නිමිති කරගෙන ජාතික ගුවන්විදුලිය ගෙනෙන දම්සභා මණ්ඩපය ආරම්භ කරන සූදානම එරංගා මීගස් දිනිය අපට එරින් කළා මේ මොහොතේදී දම්සභා මණ්ඩපයේට අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කර සිටිනවා විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේලා දෙනමක් ගුවන්විදුලියේ සුදේශීය සේවයෙන් නිතර ඔබ ධර්ම ශ්‍රවණය කරන උන්වහන්සේලා දෙනමගේ හඬ. ගම්පහ පහළගම විද්‍යාරවින්ද මහපිරිවෙනේ ආචාර්ය පිරිවෙන් ගුරු උපදේශක මනෝවිද්‍යා බාහිර කතිකාචාර්ය රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජ්‍යපාද පළමුගිදර සුමනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ එවැගේම දික්වල යෝග්‍යාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැඹිලිගස් මුල්ල ශ්‍රී දිහිරානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය විචිත්‍ර ධර්ම කතික මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද කුටියාගල සීවලි ස්වාමින් වහන්සේ. උන්වහන්සේලා දෙනව ගෞරව නමස්කාර පුරුකව පිළිගන්න අවසරයක් හඳුනනි. තෙරුවන් සරණයි. වෙසක් පුර පසළොස්වක පොහොය දවස විශේෂයෙන්ම ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දෙන කාලවකවානුව. ජාතික ගුවන්විදුලියේ සුදේශීය සේවය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ උතුම් වූ සූවිස ගුණ සිහිපත් කරමින් ධර්මදේශනා මාලාවක් සිදු කරගෙන යද්දී පෙර 9 සිට 10 දක්වා අපි වෙන් කළ මේ කාලය ධර්ම සාකච්ඡාවක් වෙනුවෙන් ධර්මයේ ගැඹුරු තැන් අවබෝධයට අපහසු තැන් මේ සාකච්ඡාව තුළින් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. අද අපි බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්නතුන් ශ්‍රාවක පින්නත් ඔබත් සහභාගී කරගෙන ධර්ම සාකච්ඡාව ආරම්භ අපේ මාතෘකාව මේ සංහිඳියාවට හේතු වෙන පංචශීල ප්‍රතිපත්තිය. මේක තමයි අද අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව වෙලා තිබෙන්නේ. කාලීන මාතෘකාවක් වශයෙන් වගේ දැනෙනවා. හැබැයි ධර්මය කාලිකයි. එතකොට පංචශීල ප්‍රතිපත්තියට කාලයක් නැහැ. අපි හඳුන්නේ අපි මේ ධර්ම සාකච්ඡාවේ ආරම්භයේ මොකද්ද සංහිඳියාව කියන්නේ? සංහිඳියාවට පංචශීලයේ කොහොමද උපයෝගී වන්නේ? අපි ආර්දනා කරන අපේ සීල හඳුනන වහන්සේට පැහැදිලි කිරීමක් කරන්න. අපේ කල්යාණ මිත්‍ර පළමු ගෙදර සුමනවන් සහ මුදුරුවන් වහන්සේ අවසරයි අපේ ශ්‍රාවක පින්නතුන් හැම දිනාටම උපාලි මහරසිංහ මැතිතුමන් ඇතුළු සියලු දෙනාට තුනුරුවන්ගේ සරණයි කියලා ප්‍රාර්ථනා කරමින් අද වෙසක් ධර්ම සාකච්ඡා වෙනුවෙන් ඊටාම කාලෝචිතයි කියලා බොහෝ අය විශ්වාස කරන හැඟෙන මාතෘකාවක් ඉදිරිපත් කරගෙන තියෙනවා සංහිඳියාව සඳහා පංචශීල ප්‍රතිපදාවේ ඇති අදාළත්වය පිළිබඳව දැන් සංහිඳියාව කියන එක අර්ථය අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් හෝ වර්තමාන ශ්‍රී ලාංකික ජන සමාජය තුළ නිරන්තරයෙන් විවහාරයට ගැනෙන වචනයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සංහිඳියාව කියන එකේ අර්ථ කීපයක් තියෙනවා. එකක් තමයි සංසුම් බව. උපාලි මහත්තයෝ එහෙම ගත්තහමත් පංචශීල ප්‍රතිපත්තිය තුල කුජලයාගේ කායික මානසික සංසුම් බව ඇති කරන ප්‍රතිපදාවක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සැනසීමෙන් විසීම කියන අර්ථයක් සංහිඳියාව තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍යයන් දෙකක් අතර පැවති විරුද්ධවාදීකම් ලිහිල් කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික උපාය ක්‍රමවේදයේ හැටියට සංහිඳියාව කියන වචනය අර්ථකථනය කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකෙන් අපිට වඩාත් උචිත වෙන්නේ මේ අර්ථ කීපයක් තියෙනවානේ. මේ අර්ථ කීපෙන් වඩාත් උචිත වෙන්නේ මොකක්ද කියලා විමසුවොත් මම හිතන්නේ අපේ සමාජයත් එක්ක ගත්තහම සංහිඳියාවෙන් ප්‍රකාශිත මේ සියලු අර්ථ අපේ සමාජයට වැදගත් වෙනවා. සංසුම් බවක් අපේ ජන සමාජයේ තුල තියනවාද කියන එකත් තරමක ගැටලුකාරී තත්ත්වයක් තනින් තන ඇති වෙන කලකෝලාහල විෂණකාරී තත්ත්වයන් ගත්තහම අපි නිතර කියන කාරණය මෙච්චර බන කියන රටේ මොනවද මේ ඇන කොටා ගැනීම කලකෝලාහල කියලා. ඒතකොට ඒකත් එක පැත්තකින් තියෙනවා. රාජ්‍යයන් දෙකක් අතර පැවති විරුද්ධවාදීකම් ලිහිල් කිරීමේ උපාය මාර්ගය කියන එකටත් සංහිඳියාව කියන වචනේ විවහාර කරනවා භාවිතා කරනවා. ඒතකොට මේ බහු ආගමික බහු සංස්කෘතික රටක් යයි කියාගන්න ශ්‍රී ලංකාව තුළ අන්‍ය සංස්කෘතීන්ට ගරු කරමින් අන්‍ය ජාතිකයන් සමග අන්‍යෝන්‍ය සුහදත්වයේ ඇති කරගෙන අපි කොහොමද අපේ එදිනෙදා සමාජ ජීවිතේ පවත්වාගෙන යන්නේ කියන කාරණයට මේ බෞද්ධ දේශනාවන් තුළ අන්තර්ගත වෙන මූලිකාංගමේ මූලිකම ප්‍රතිපදාව වෙන පංචශීල ප්‍රතිපත්තිය උපයෝගී කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ සාකච්ඡාව තුළින් විමසා බලන්නේ මම හිතන්නේ අපි මේ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යනකොට අපේ සුමනවන් සහමුදුරුවන්ගේ විග්‍රහ කිරීම එක්කත් අපිට දැන හඳුනා ගන්න පුළුවන්කම තියේ පංචශීල ප්‍රතිපදාව තුල යමෙක් හික්මනවා නම් මේ සංහිඳියාව කියන වචනය පරිපූර්ණ වශයෙන් අර්ථවත් වෙනවා පරිපූර්ණ වශයෙන් ඒ සංහිඳියාවෙන් අපේක්ෂා කරන දේ පංචශීල ප්‍රතිපදාව තුළ අන්තර්ගත වෙනවා කියන එක තමයි මට මේ වෙලාවේ සඳහන් කරන්න තියෙන්නේ. එහෙමයි අපේ අම්මේ. දැන් අපේ සුමන වංශ හඳුරන්නේ මේ බුදුදහම කියන වචනේ මේ බුද්ධත්ව ලැබුවට පස්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ ඒක දර්ශනයක්. හැබැයි බුදුදහම පළමුවෙන් උන්වහන්සේ දේශනා කරේ බෞද්ධ කියන කොටසකට නෙවෙයි. පස්සේ තමයි මේ බෞද්ධ කියන ජන නියෝජනයක් ආගමක් ධර්මයක් ඇටියට වැළඳගත්තේ. ඒ උන්වහන්සේගේ දේශනාව කළේ සරුවාගමිකයන්ට. මිනිසුන්ට මිනිසුන්ට දේශනා කරපු ප්‍රතිපත්තිය තුල පිහිටි පංචශීලය. ඒ තුල අන්තර්ගතය කොහොමද සංහිඳියාවෙන් ජීවත් වෙන්න උපකාර වෙන්නේ? අපේ කල්යාණ මිත්‍ර කොටියාගල සීවලි වන්දිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි අපේ මාරසිංහ නැතිතුමා කතා කරපු කාරණාව නගපු ප්‍රශ්නය අද සමාජයේ තියෙන බොහෝ අයට විසඳුමක් එහෙම නැත්නම් පිළිතුරක් හොයාගන්න තියෙන හොඳම කාරණාවක්. ඒකට හේතුව තමයි බොහෝ වෙලාවට මේ ධර්මය කියන වචනේ අපි ගත්තාම ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙනවා කියලා ඇහුණ ගමන් අපිට හුඟක් අය ප්‍රතික්ෂේප කරන කාරණාවක් තියෙනවා මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා. ඒ ඒ අයගේ ඔළුවට වැටිලා තියෙනවා මේක බුදුහාමුදුරුවන්ගේ ධර්මය. බුදුහාමුදුරුවෝ පිළිබඳ කරන සාකච්ඡාවක්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝව නාමිකව එතෙන්ට තියලා මේ බුදුහාමුදුරුවන්ගේ බණ, බුදුහාමුදුරුවන්ගේ ධර්මය. නමුත් මේ ධර්මය කියන කාරණාවට අපි ටිකක් එබිලා බැලුවොත් මේ බුදුහාමුදුරුව අමුතු කාරණා ටිකක් ලෝකෙට එළියට දුන්නා නෙවෙයි. බුදුහාමුදුරුවෝ කලේ එදා ලෝකයේ පවතින යථා ස්වභාවය අද වර්තමානයටත් ගැලපෙන විදිහට සත්‍ය මොකද්ද කියලා එළියට දුන්න එකයි කළේ. එතකොට මේ සත්‍ය මොකද්ද කියන එක පැහැදිලි කරලා දුන්නට පස්සේ දැන් බොහෝ පිරිසක් වෙනත් සමහර සමහර අය බුදුහාමුදුරුව බුදුහාමුදුරුවන්ගේ දහමයි කියලා ඒකට හංවඩු ගහගෙන ඒක ඒකමයි කියලා තීරණය තීරණය කරලා එතනින් මිදිලා ඉන්නවා. ඉතින් ඒ නිසා හුඟක් අය සමහර විට ওই කියවීමේදී ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවලට ඇහුම්කන් දීමේදී ප්‍රතික්ෂේප කරන්න ප්‍රධානම හේතුවක් ඕක. නමුත් බුදුහාමුදුරෝ කරලා තියෙන්නේ ලෝකයේ පවතින යථා ස්වභාවය. අපි කියනවනේ ඇත්ත තිත්තයි කියලා. මෙන්න මේ ඇත්ත තමයි එළියට අරන් දුන්නේ. ඒකෙදි බුදුහාමුදුරුව පළවෙනියෙන්ම අපිට හඳුන්වා දුන්න හරි ලස්සන බෙහෙතක්. දැන් අපි දන්නවා කැස්සක් වුණා හැම්බිස්සාවක් හැදුන ගමන් අපි මොකද කරන්නේ? පස්පංගුවක් අරගෙන ඇවිල්ලා තම්බගත්ත බිව්වා. එතකොට අපේ තියෙන සාමාන්‍යයෙන් ඇඟපත වේදනා මේ සියල්ලක්ම මේකෙන් සමනයකටපත් වෙනවා. බුදුහාමුදුරුවෝ පළවෙනියටම කළේ මොකද්ද? අපිට දුන්න පස්පංගුවක් බෙහෙතක්. මෙන්න මේ පංචශීල ප්‍රතිපදාව තුල ඉන්න ඕනෑම කෙනෙක් සමාජය තුල අන්‍ය ආගම් අතර එහෙමත් නැතිනම් අන්‍ය රාජ්‍යයන් අතර සංහිඳියාවෙන් යුක්තව කටයුතු කරන්නට පංචශීල ප්‍රතිපදාව හේතු වෙනවා. බුදුහාමුදුරුවෝ මේ අද ඇති වෙන ගැටලුව ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ දැක්කේ. ඊට එහා ගැටලු ගැන දැකලා අදට අවුරුදු 2600කට කලින් මේ කාරණාව බුදුහාමුදුරුවෝ ලෝකෙට දුන්නේ. බලන්නකො බුදුහාමුදුරුවන්ගේ දැක්ම. එතකොට මේ සංහිඳියාව කියන වචනය බුදුහාමුදුරුවෝ කලින් දැනගෙන හිටියා. මිනිස්සු අතර ගැටුම් ඇති වෙනවා. මිනිස්සු අතර ප්‍රශ්න ඇති වෙනවා. මේකට හොඳම විසඳුම තමයි පංචශීල ප්‍රතිපදාව. එදිනෙදා ඇතිවෙන සමාජ ගැටුම් යම් යම් යසන තත්වයන් මේ සියල්ලක්ම විසඳුම අද පංචශීල ප්‍රතිපදාව. පංචශීල ප්‍රතිපදාව තුල ඉන්නවා නම් අපි අපි හැමෝටම අපේ සිවලි පණ්ඩිතාරෝ මතක් කළා වගේ බොහොම සහජීවනී අන්‍යෝන්‍ය සම්බන්ධතාවෙන් යුක්තව කටයුතු කරන්නට මේක හේතුවක් වෙනවා. අපේ උපාලි මහත්මයා මතක් කළේ බුදුහාමුදුරුවෝ ධර්මදේශනා කරන්නට බෞද්ධ දර්ශනය මිනිසුන්ට කියලා දෙන්න යනකොට බෞද්ධයෝ කවුරුවත් හිටියේ නැහැ. ඇත්ත. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකොට බෞද්ධ දර්ශනයක් තිබුණේ නැහනේ. බුදුහාමුදුරුවෝ තමයි මේක හොයාගත්තේ. මධ්‍යම ප්‍රතිපදාව තුල කටයුතු කිරීම සියල්ලටම යහපත් කියන කාරණාව. ඉතින් එතන ඉඳලා බෞද්ධයෝ නමින් පිරිසක් බිහි කරගෙන එහෙම නැත්නම් බිහි වෙලා ඒ දර්ශනය අනුගමනය කරන ක්‍රියාපිළිවෙතට නංවන බොහෝ පිරිසක් සමාජය තුළ ගොඩ නැගුණා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ හොඳම කාරණාව තමයි මේ පංචශීල ප්‍රතිපදාව ආගමකින් එහෙම නැත්නම් ඒකට නමක් දාලා සීමා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අද රාජ්‍යයේ පවතින නීතිය මොකද්ද? ප්‍රාණඝාතය කළොත් අනිවාර්යයෙන්ම දඬුවම්. බන්ධනාගාරයට යන්න වෙනවා. එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා හිරදඬුවම් වෙන්න වෙනවා. බුදුහාමුදුරුවෝ කලින්ම දුන්නේ පාණාතිපාතා වේරමණී. දෙවෙනි එක කිව්ව අදින්නා දාන වේරමණී. බලන්නකො අන්සතු දේවල් ගැනීමෙන් වළකින්න. අන්සතු දේවල් ගැනීමෙන් වැළකීම කියන කාරණාවට යනකොට මේ පංචශීල ප්‍රතිපදාවේ තියෙනවා තව කාරණාවක්. මේකේ විරමණය විතරක් නෙවෙයි. එතනින් එහා පැත්තේ ඒදී ආරක්ෂා කරන්නත් ඕන. ප්‍රාණඝාතයෙන් වැළකීලා විතරක් මදි අබේදානයක් දෙන්න ඕනේ. ඒකයි මේකේ තියෙන ගැඹුරුතාවය. එනිසා එහෙම අපි යම් යම් තරමකින් හෝ කටයුතු කරනවා නම් මම හිතනවා සංහිඳියාව ගැන කිසිම ප්‍රශ්නයක් අපිට නෑ. එහෙමයි අපේ මේ වචනය පිළිබඳව අපි ලොකු දැක්මකට යනවා. සංහිඳියාව කියන වචනෙත් එක්ක. සංහිඳියාව මිත්‍ර සංසදයක වචනයක්. මිත්‍ර කියන වචනේනේ මෛත්‍රී කියන වචනයත් එක්ක. සංහිඳියාවේ අරමුණ වෙන්නේ මෛත්‍රී පිරිපුන් සමාජයක්. බුදුදහම කියන්නේ මෛත්‍රී ශාසනය. මෛත්‍රී ශාසනයේ ගමන් මඟ තමයි පංචශීල ප්‍රතිපත්තිය. එහෙනම් පංචශීල ප්‍රතිපත්තිය බෞද්ධයාට කියන අර්ථකථනේ වෙන්කර දැක්වීම වැරදි. අපි කියනවා පංචශීල ප්‍රතිපත්තියේ ඕනෑම දාර්ශනිකයෙ ඕනෑම පුද්ගලයෙ පොඩ අනුගමනය කරලා බලන්න. එතකොට කොහොමද අපි හඳුනන්නේ කාටත් මේ පංචශීල ප්‍රතිපත්තිය පොදු වෙන්නේ කොහොමද? සීලය හඳුනන. උපාලි මහත්තයෝ මේ දැන් අපි අපේ හාමුදුරුවන් හොඳ ප්‍රවේශයක් ලබා ගත්තා මේ බෞද්ධ කියන වචනය ජාතියකට ආගමික පිරිසකට හඳුන්වන වචනයක් හැටියට විවහාරයේ පවතිනවා. හැබැයි ශබ්ද විද්‍යාත්මකව වාක් විද්‍යාත්මකව මේක විග්‍රහ කරගත්තාම බෞද්ධයා කියන්නේ අවබෝධය ඇති කරගත්ත තැනත්තා කියන එකයි. අවබෝධය ඇති කරගත්ත තැනත්තා කියන එක. බුද්ධ කියන වචනේ තුල තියෙන්නේ ඒකයි. එතකොට අවබෝධය අනවබෝධය නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. අනවබෝධය නිසා ගැටුම් ඇති වෙනවා. එතෙන්ද මෙන්න අපේ ආඳුන්නේ යම් කෙනෙක් අවබෝධ කරගත්තනම් අපි කියනවා එයා බෞද්ධයා කියලා. අන්න හරි. යම් ඒකයි මම කියන්නේ. මේ උප්පැන්න සහතිකේ බෞද්ධ කියලා ලියාපදිංචි වෙච්ච කෙනා නෙමෙයි. කතෝලිකයෙකෝ යථාර්ථය අවබෝධ කරගෙන තියෙනවා. ඉස්ලාම් භක්තිකයෙක් යථාර්ථය අවබෝධ කරගෙන තියෙනවා. අවබෝධයෙන් පිරිපුන් තැනත්තා තමයි බෞද්ධයා කියන්නේ. ඒක අපි මේ අපිටම ආවේනික වෙච්ච කියන ඔය සීමා මායින් දාගත්ත හින්දා තමයි මේ අරකල වලට එක්තරා විදිහක ගැටුම් ඇතිලා තියෙන්නේ. දැන් බටහිරින් කියන ඔය ජීවිතයේ රෝසමල් යහනාව කි. ඈ ඔය විවිධ කියමන් තියෙනවනේ ජීවිතය පිළිබඳ අර්ථකතන. කවුද කිව්වේ මේ මිනිහා කළු ජාතිකයේද සුදු ජාතිකයේද අපිට ඒ සීමාමා ඉන්න අපි ඒව අරගෙන අපේ නිවෙස්වල අපේ ප්‍රදර්ශනය කරගත හැකි තැන්වල අපි මුද්‍රණය කරලා ප්‍රදර්ශනය කරගෙන තියෙනවා. ඒ අර එක්තරා පිරිසකගේ කියලා යම්කිසි කුහකකමකින් වෛරයකින් පටු සීමාවන් පනවගෙන මේක ගත්තාම අපිට ওই ගැටලු එනවා මේවා ප්‍රායෝගික කරගන්නේ කොහොමද කියන එක එහෙම ගැටලුවක් තියෙනවා. දැන් ඊළඟ කාරණය තමයි මේ පංචශීල ප්‍රතිපදාව මේ බුදුදහමේ එන මෛත්‍රියෙන් පිරිපුන් සමාජයක් නිර්මාණය කිරීම තමයි බුදුදහමේ පරමාර්ථය. ඒකට ඒකේ මූලිකම පදනම තමයි පංචශීලය කියලා. දැන් වර්තමානයේ බොහෝ අය කියන කාරණයක් තමයි අනේ ගන්න දෙයක් නැහැ. අද කොච්චර බන කිව්වත් වැඩක් නැහැ. මිනිසුන්ට මොනවා කිව්වත් වැඩක් නැහැ. මිනිස්සු මේ තරගයකට අවතීර්ණ වෙලා තියෙනවා. මිනිස්සු ඔහේ දුවනවා. පුදුම ප්‍රශ්න ගොඩක් තියෙන සමාජෙ පිරිහිලා පොඩි එකාගේ ඉඳන් වැඩි හිටිය දක්වා ಗುಣධර්ම නැහැ. කිසිම ಗುಣ ධර්මයක් නැහැ පුදුම විදිහට පිරිහීමටපත් වෙලා තියෙනවා. දැන් මේකට සමහර විද්වතුන් අදහස් ඉදිරිපත් කරන මේ රටේ නීතිය ලිහිල් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන විවිධ යෝජනා ඉදිරිපත් කරන උපාලි මහත්තයෝ කල්පනා කරලා බලන්න. ඔබතුමාට මට ටිකක් ජීවිතයේ පිළිබඳ අනාරක්ෂිත බවක් නැද්ද? මග තුටි වාහනේ ගියත් කොයි මිනිහා ඇවිල්ලා මාව හප්පගෙන යයිද දන්නේ. ඈ මට පිහියෙන් ඇනලා යයිද දන්නේ මොකක් වුන් හිතේ කෝන්තරයක් තියාගෙන ඉඳලා පිහියෙන් ඇනලා යයිද කියලා දන්නේ. ඊයේ වෙසක් පොයේ දවසේ අපේ අම්මලා බැතිමතුන් කී දෙනෙක් තමන්ගේ පාවහන් යුගලය තමන්ගේ බෑග් එකේ දාගෙන බුදුමැදුරට ගිහිල්ලා බුදුන් වැඳද? ඒක දොරකොඩ ළඟ ගලවලා යන්න බෑ හොරකම ඒ තරමට සමාජගත වෙලා. තමන්ගේ ආදරණීය බිරිඳත් එක්ක අඹුසැමි සම්බන්ධතාවයන් පවත්වන්න බැරි තරමට කාමේ ඒස් වගේ වසංගත රෝග වලින් කෙලවර වෙන ආකාරයේ විවිධ සමාජගත රෝග සමාජය තුළ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊළඟට අපේ සුමන වංශහාමුදුරුව මම මේ මාධ්‍යයෙන් කියනකොට අනිව්‍ය හාමුදුරුව බොරුවක් වෙන්නේ නැති ඔය කිව්වේ හදපු කතාවක් වෙන්නේ නැති කිව්වේ කියලා ස්වාමින් වහන්සේ නමක් කියන වචනයක්වත් විශ්වාස කරන්න බැරි තරමට සමාජය තුළ බොරුව තහවුරු වෙලා තියෙනවා. බොරුව තහවුරු වෙලා තියෙනවා. පාසල් යන කුංචි දරු පැටියෙක්වත් රැක ගන්න බැරි තරමට මද්ද්‍රව්‍ය සමාජගත වෙලා තියෙනවා. දැන් මේ සමාජයේ පිරිහිලා ගරා වැටිලා කඩා වැටිලා විවිධ විදියට අර්ථකථනය කරනවා බලන්න ඔය ප්‍රශ්න පහට එහා ගිය විසන මේ ප්‍රශ්න ටිකක් මේ සමාජේ තියෙනවද කියලා. ඔය ප්‍රශ්න පහට එහා ගිය මූලික ප්‍රශ්න පහ ওই ටික. දැන් එතන මේ ප්‍රශ්න පහට ජාතියක් කුලයක් වංශයක් පුද්ගලයේ ධර්මයක් අවල් කොටසට මේක Hindu භක්තිකයට මේක මුස්ලිම් භක්තිකයට මේක බෞද්ධ ජනතාවට එහෙම එකක් නැහැ නේද ප්‍රාණ ඒක නේද ඔය ඔය කියන ඔය දැන් උපාලි මහත්තයෝ දැන් ඔය ඔය කියපු කාරණාව තමයි අපිට තියෙන මේ සමාජ ප්‍රශ්නය. මේ සමාජයේ විසඳන්න තියෙන ලොකුම ගැටලුව ප්‍රශ්නය හේතුව ඕක. ඒ කියන්නේ අද අපි හැම කෙනෙක්ම මේ පංචශීල ප්‍රතිපදාව අපි හැමදාම පන්සිල් සමාදන් වෙනවනේ. අර කලින් කියපු බෙහෙත් පස්පංගුවේ කතාව පස්පංගුව ගෙනල්ලා මේ සෝඩියම් තියලා තියෙන තම්බන්නේ බොන්නේ නැහැ. තම්බලා කෝප්පෙට වීදුරුවට දාගෙන තියාගෙන ඉන්නවා බොන්නේ නැහැ. අද උදේ ඉඳලා රැ වෙනකොට අපි බෞද්ධ කියලා පංචශීලයේ සමාදන් වෙන කී දෙනෙක් ඉන්නවද? හැබැයි මේ සමාදන් වෙන කිසිම කෙනෙක් බහුතරය ගැන මම කතා කරන්නේ. සාමාන්‍ය පිරිසක් අපි අතරේ ඉන්නවා පංචශීල ප්‍රතිපදාවේ විදිහටම ආරක්ෂා කරන අය. කීප දෙනෙක් ඒක සීලයට නිකන් නමට කියවනවා විතරනේ. දැන් අනිත් එක තමයි කිරි කලගෙඩියකට ගොම බින්දුවක් දාපු ගමන් කිරි කලේ වටිනාකම සම්පූර්ණයෙන්ම යනවා. අය ගැන අහන්න දෙයක් නැහැ. ඒ නිසා මේ කීප කීප දෙනෙක් එකතු වෙලා කරන මේ සංහිඳියාවට බාධා වෙන காரணා හේතු කොටගෙන අද අපිට මේ සංහිඳියාව කියන වචනය ගැන කියලා දෙන්න වෙලා තියෙනවා. ඇයි අපි එතෙන්ට වැටුනේ? අපි මිනිස්සු කියන මානව ප්‍රජාවේ කියන බොහොම ලෝකයේ පවතින ඉහළම සත්කොට්ටාසේ හැටියට මේ ලෝකෙට බිහි වෙලායි. ඉතින් එහෙම ඉන්න අපිට තියෙන්නේ තව කෙනෙක් දැකලා දර්ශනයක් දැකලා ඒක අනුගමනය කරලා අනේකාගේ සුහදත්වයෙන් අනේකාගේ දියුණුව දැකලා ඒකට ආශිර්වාද කරන එකනේ අපිට තියෙන්න ඕන නැත්තේ. ස්වාමීන් වහන්සේ මේ මම සම්බන්ධයෙන් අතරමැදි සමා වෙන්න ඕනේ. දැන් රෝගී වෙලා යනවා ස්පිතාලෙට කෙනෙක්. පැහැදිලි. අධික ලෙස ලේ ගැලීමකට ලක් වෙලා. හදිසි අනතුරකින් කියමුකෝ. එතකොට එයා වෛද්‍යවරයා පරීක්ෂා කරන ලේ වර්ගය මොකද්ද මේ රෝගියාට දෙන්න ඕන කියලා. ලේ වර්ගය හඳුනාගන්නේ. හැබැයි ඒ වර්ගයට ලේ ගැලපෙන වර්ගයක් ඔයාගෙන ලේ දෙනවා මිස ලේ දුන්නේ කවුද කියලා බලන්නේ නැහැ. ජාතිය හොයන්නේ නැහනේ. එහෙමයි. දැන් පහුගිය කාලේ යුද කාලේ මේ හැමෝගෙම ලේ ටික අපි අරගත්තානේ. අරගෙන මේ කුලවන්තයාගේ මේ කුලහීනයාගේ මේ මුස්ලිම් කෙනාගේ මේ සිංහල කෙනාගේ මේ දෙමළ කෙනාගේ මේ බර්ගර් ಜಾති වශයෙන් ලේවින් කලේ නෑනේ. ඔය අතර කී දෙනෙක් නම් මේ ලේ අතර හුමාරු වෙලා මේ හුමාරු වෙනවද? දැන් ඔය ඔබ හන්සේ පෙන්න දෙන ඉතින් අපි සොයනවාද? මේ ලේ කාගේ ශරීරවල හැමෝගෙම ඇඟේ පවතින ලේ ඒකයි. දැන් ගැටලුව තියෙන්නේ අපි මේ හැම දෙයක් දිහාම දකින අපේ චිත්තය. එහෙම නැත්නම් සිත තමයි අපි මේ හැම දෙයකටම මුල් කරගෙන ඉන්නේ. එයාව වර්ග කරලා බෙදලා මේ අහවල් අහවල් කියලා වර්ග කිරීමෙන් අපි මේ ගැටලුවකට නෙමෙයි මූණ පාන්නේ ඒ සවනස. දැන් මේ පංචශීල ප්‍රතිපත්තියේ තියෙන ගැටලු निराකරණය අවුලකින් තොරව ජීවිතය ගත කරන්න නේද අපි අහන්නේ. දැන් අපි කතා කරන සංහිඳියාව කියන වචනේ. හැබැයි බුදුදහමේ මේක මුලින් සංහිඳියාව කියන වචනේ එළියට දැම්මේ නැතුවද බුදුදහමේ කියනවා සහනශීලතාවය කියලා. සහනශීලී බුදුදහමේ හරයම ඕකනේ. ඒ ඒ සහනශීලී බවත් අතර සංහිඳියාවත් එක්ක කොහොමද අපි මේ දෙක ගලපගන්නේ ස්වාමීන් වහන්සේ? උපල් මහන්තයා මේ අර කිව්වා වගේ මේ සංහිඳියාව කියන වචනයම තමයි සහනශීලීත්‍ය අන්‍යෝන්‍ය සමානාත්මතාවය. සතර බ්‍රහ්ම විහරණවල උගන්වන සමානාත්මතාවය. එතකොට ඒ කාරණේ ඊළඟට දැන් මේ මම දකින විදිහට මේ සමාජමය පසුබිම තුල මේ වචනයට වැඩි වටිනාකමක් ලැබුණට මම හිතන්නේ ගොඩක් අයට අපේ උපාලි මහත්තයාත් මම හිතන්නේ ටිකක් සාහිත්‍ය රසකාමී. ඉතින් මේ විමල් රත්න කුමාරගම මහත්මයාගේ තියෙන සංහිඳ ළඟ බාරෙට කිරි ඉතිරීම. අපේ සාහිත්‍යයේ එහෙම ඉදිරිය තියෙනනේ. කෙම්මුර දවස්වල පානින් සැරසීම. ඒතර මේ සංහිඳ කියන වචනේ අපේ විවහාරයේ තිබුණා. ඒක සංහිඳියාව කියන මේ සමාජයේ වටිනාකමත් එක්ක පවතින සමාජ තත්ත්වයක් එක්ක අද විවහාරයේට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සමානාත්මතාවය සඳහා පංචශීලය කොහොමද උපයෝගී කරගන්නේ මේ සංහිඳියාව සමානාත්මතාවය කියන කාරණේට දැන් අර අපේ හාමුදුරුවෝ මතක් කරා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතා ඒතාසු ජාතේසු ලිංගං ජාති මයං පුතු ඒවං නත්ති මනුස්සේසු ලිංගං ජාති මයං පුතු එතකොට මේ දැන් අර අපේ හාමුදුරුවෝ මතක් කරා මේ යුද කාලෙදී විවිධ අයගේ විවිධ ජනවර්ගවල රුධිරය මේ යුද්ධයෙන් අනතුරු වලට ලක් වෙච්ච රෝගීන්ට ලබා දුන්නා කියලා. දැන් වර්තමානයේ එනකොට මම හිතන්නේ හදවත පවා බද්ධ කරන්න පුළුවන් මට්ටමට වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙනවා. අපිට බෑනේ මිනිස්සෙකුගේ සිරුරකට ගවයෙකුගේ එළුවෙකුගේ හදවත බද්ධ කරන්න. අපිට පුළුවන් ඕනම මිනිස්සෙකුගේ දෙයක් බද්ධ කරන්න. එතකොට දැන් මේ සත්ත්ව ලෝකයේ ගත්තහම බඩගාන සත්ත්ව ඉන්නවා. පියාසර කරන සත්ත්ව ඉන්නවා. වල්ගේ තියෙන උන් ඉන්නවා. නැති උන් ඉන්නවා. විවිධ වෙනස්කම් තියෙනවා. හැබැයි මානව වර්ගය අතර එහෙම දෙයක් නැහැනේ. පැහැයේ වෙනසක් තියෙයි, විවහාර කරන භාෂාවේ වෙනසක් තියෙයි, කන බොන නිදන ඒ සියලු ඉරියව් එක ආකාරයකනේ රුචි අරුචිකම් සියලු දේවල් එක ආකාරයකට. එතකොට මේ කියපු ආකාරයට මම අර මුලින් කියාගෙන වගේ පංචශීල ප්‍රතිපදාව නොරැකීම නිසා ඇතිවලා තියෙන සමාජ ප්‍රශ්න ටික තමයි අර කිව්වේ හොරකම ජීවිත තර්ජනය කාමෙහි වර්ධවා හැසිරීම මුසාවාදය ඒ වගේම සුරාමීරය කියන්නේ මත් ද්‍රව්‍ය මේ කියන කාරණා. ඕකෙන් මේ ජීවිත තර්ජනය කියන එක ජීවිතේ අනාරක්ෂිත බව කියන එක ඉස්ලාම් මිනිස්යාට, Hindu මිනිස්යාට, කතෝලික මිනිස්යාට නැද්ද? අර මුලින්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙනකොට වගේ අර මේක මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවක්ම කියන ලේබල් එක ගහලා ගන්නෙ නැතුව ගත්තොත් වර්තමානයේ මරණීය දණ්ඩනේ නෙමෙයි ක්‍රියාත්මක කරන්න ඕනේ. නීතිය තව වැඩි කරලා සක්‍රිය කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. සියලු මිනිසුන් පංචශීල ප්‍රතිපත්තිය නිවැරදි ආකාරයෙන් ආරක්ෂා කරනවා නම් මේ වර්තමානයේ තියෙන ගැටලු වලට හැබෑම විසඳුම එනව නේද? දැන් ඔබ වහන්සේ මෙතන අර්ථකථන කරන සියලු මිනිසුන් කියලා. අපේ සෝනෝතා මේ සියලු මිනිසුන් කියලා අර්ථකථනය කරපුවාම අපිට පැහැදිලිව පේන උන්වහන්සේ බෞද්ධයා කියලා වෙන් කරන්නේ නැහැ කියලා. කවුරුත් පුළුවන් විදිහට පංචශීල ප්‍රතිපත්තියට යොමු කරගන්න ඔය කියන විදිහට. ඇත්තටම උපාලි මහත්තයෝ මේ අපි ධර්මදේශනා සිද්ධ කරමින් බලාපොරොත්තු වෙන්නේ මේ බෞද්ධයන්ට විතරක් බණ කියනවා කියන අරමුණෙන් නෙවෙයි. අපි දන්නවා අපේ ධර්මදේශනා කතෝලිකාය ඒ වගේම Hindu භක්තිකයෝ මුස්ලිම් අයත් සමහර විට බොහෝ විට ධර්ම දේශනාවලට ඇහුම්කම් දෙනවා. ධර්ම කාරණා ඒ ඒ විදිහට විසඳ ගන්න උත්සාහයක යෙදෙනවා. එතකොට දැන් මේ කියපු පංචශීල ප්‍රතිපදාවයි කියන කාරණාව බුදුහාමුදුරුවෝ කියන චිත්‍රයෙන් අයින් කරගෙන අද රාජ්‍ය නීතිය බවට පත් වෙලා තියෙන්නේ මොකද්ද? පළවෙනිම නීතිය තමයි මිනී මැරීම. එහෙමනේ අපි උච්චාරණය කරන්නේ. උජ්ජල ඝාතනය තව කෙනෙක්ගේ ජීවිත ජීවත් වීමට තියෙන අයිතිය නැති කිරීම රාජ්‍යයන් අතර තියෙන ගැටුම් ඇති වෙන්න තියෙන පළවෙනිම කාරණා. හැබැයි ඔය කියපු කාරණා ටිකම තව පුංචි මාතෘකාවකින් අපි මෙහෙම කිව්වොත් එහෙම අද මේ රටේ පවතින හිඟන්නාගේ පටන් දෙලින්දාගේ පටන් කුලවන්ත කුලහීන ඉහළ ධනපතිය දක්වා සමාජය තුල ගැටුම් ඇති වෙන කාරණා තුනයි තියෙන්නේ. ධනය, බලය, ලිංගිකත්වය. ධනයට තමයි මේ ඉන්න හැමෝම දඟලන්නේ කෑකෝ ගහන්නේ උඩ පයින්නේ සෙල්ලම් දාන්නේ ඔක්කොටම. ඊළඟට බලය රැකගන්න. ඊළඟට ලිංගිකත්වය. මෙන්න මේ කාරණා තුන තමයි සමාජ ගැටලු ප්‍රශ්න අපි අර දැන් ඔය කතා කරන සංහිඳියා ඔය ඔක්කොටමත් හේතුව වෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ තුන තමයි හරි ලස්සනට බෙදලා වෙන් කරලා කිව්වේ සමාජය යහපැවැත්ම සඳහා. මිනිස්යාගේ වේවා මිනිස්යත් එක්ක ජීවත් වෙන පරිසරය. බුදුහාමුදුරුවෝ ඒක අමතක කළේ නැහැ. මිනිස්යත් එයත් එක්ක ජීවත් වෙන පරිසරයත් ආරක්ෂා කරන්න තමයි පංචශීලය කියලා දීලා තියෙන්නේ. බලන්නකෝ එදා අවුරුදු 2600කට කලින්නේ මේ තීරණයට බුදුහාමුදුර ඇවිල්ලා තියෙන්නේ. අදටත් අපිට පුළුවන් නම් මේ තීරණේ මේ විදිහටම ක්‍රියාත්මක කරන්න එදා සමාජයත් මේ විදිහම තමයි අද සමාජයත් මේ විදිහම තමයි. මේ ප්‍රතිපදාවෙන් තමයි සමාජය වෙනස් කරේ. මිනිස්සු යහමඟ යව්වේ. රාජ්‍ය නීතිය කියලා කියන්නේ ඒත් ඒකමනේ. මංකොල්ල කන එක, මිනී මරණ එක, වැරදි කාමසේවනේ, බොරුව. ඊළඟට මත්ද්‍රව්‍ය. අද සමාජයේ ප්‍රශ්න ඇති වෙන කාරණා පහකට නේද මේ විසඳුම දීලා තියෙන්නේ. කොහොමද අපි මේක පාවිච්චි කරනවා? එතන නේද අපිට මේ ಜಾති වශයෙන් ගැටෙන්න වෙලා තියෙන්නේ, ආගමික වශයෙන් ගැටෙන්න වෙලා තියෙන්නේ. මේ අහවල් જાතිය මේ අහවල් ආගමේ කියලා එකිනෙකා අතර අන්‍යෝන්‍යතාවයේ සුහදතාවයේ බිඳිලා ගිහිල්ලා තියෙන්නේ. එක්කෙනෙකුට පමණක් යම් යම් නීති සීමා දාගෙන ඉන්නේ. හැබැයි අර ඔබතුමා ඇහුවා වගේ සියලු මිනිසුන්ට මේ නීතිය පොදුයි නම් ඒකේ ආගමක් තියනවද? ජාතියක් තියනවද? අද ලංකාවේ ඉන්න සියලු ලක්වැසියන්ට වෙනත් විදේශීය රටක ඉන්න ඒ හැම දෙනාටම ලෝකේ පවතින හැම දෙනාටම මේ නීතිය තමයි යහපැවැත්ම සඳහා සංහිඳියාව සඳහා තියෙන එකම විසඳුම මට නම් හැඟෙන්නේ. දැන් මේ උභාසයේ අපිට සීලය හඳුනන හොඳ මාර්ගයක් පාදලා දුන්නා. ඔව්. සංහිඳියාවේ භින්නතාවය. බෙදීමට හේතු වෙන පැතුම් වහන්සේ දෙන්න දුන්නා. මේ කතා කරපු දේ හැම කෙනෙක් තුළ තුම තියෙන අවශ්‍යතාවය. ඒකෝර ජීවත් වීමේ අවශ්‍යතාවය නේද? තමන්ගේදී ආරක්ෂා කරගැනීම හම්බ කරන්න කවුරුත් හම්බ කරනවා. දැන් එතකොට පංචශීල ප්‍රතිපත්තිය තුල ඉඳගෙන සංහිඳියාවෙන් ජීවත් වීමේ අයිතිය අපි මේ කතා කරාට හැමෝටම පොදු වෙන්නේ නැහැ. පොදු වෙලා නැහැ. ධර්මයේ පොදුයි. ගැටලුව තියෙන්නේ එතන. ගැටලුව තියෙන්නේ එතන. එතකොට කෙනෙක් කවුරුත් කැමති නැහැ තව කෙනෙක් වෙනුවෙන් මැරෙන්න. මගේ ඔබේ ජීවිතේ වෙන්නේ මං ජීවිතේ පූජා කරන්න. කවුරුත් කැමති නැහැ. තමන්ගේ වස්තුව තව කෙනෙක් අරගෙන එයා තතුමින් කන්න බොනවා බලන්න තමයි. එහෙම කැමති නැහැ නේ. ඔව්. මේ කැමති නැති තත්ත්වේ කැමති තත්ත්වයට කරගන්නේ කොහොමද අපි? ඒකද අපේ බුදුදහම තුල හරිය ලස්සන මඟ පෙන්වීමක් කරලා තියෙනවා උපාලි මහත්තයා මේ අත්ූපනායක ධර්ම. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා න හනෙයන ඝාතයේ. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්ූපනායක ධර්ම කියලා කොටසක් දේශනා කරනවා. අත්ූපනායක ධර්ම කියන්නේ තමන් උපමා කරගෙන අන්‍යයන් දෙස බලන්නේ කොහොමද? සබ්බේතසන්ති දණ්ඩස සියලු දෙනාම මේ දඬුවමට හිරිහැරයට බයයි. කැටි ගන්නවා. සබ්බේතසන්ති දණ්ඩස සබ්බේ බායන්ති මච්චුනෝ. මේ ජීවිතයට ආදරය කරනවා. කවුරුවත් මැරෙන්න කැමති නැහැ. ජීවිතේ රැකගන්නයි උත්සාහ කරන්නේ. නිසා මම වගේම අනිත් අයත් මරණයට බයයි. දඬුවමට බයයි. ඒ නිසා අත්තානං උපමං කත්වා තමන්ව උපමා කරගෙන තමන් යමකට අකමැතිද ඒ අකමැති දේම මං වගේම තමයි අනිත් කෙනා. එයාගේ දේපලවලට හානි කරනවාට එයාගේ ජීවිතයට හානි කරනවාට ඒ වගේම එයා ආදරය කරන ප්‍රිය කරන දේවල් වලට යම් යම් බලපෑම් කරනවට එයාගේ සුඛ විහරණයට සාමාන්‍ය සැනසීල්ලේ සහනෙන් ජීවත් වෙන ජීවන රටාව වෙනස් කරනවාට කවුරුවත් කැමති නැහැ එතනදි තමයි මිනිස්සු අතර ගැටුම් ඇති වෙන්නේ. Taman අප්‍රිය කරන අකමැති දේවල් වලට මුහුණ දෙන්න වෙනකොට ඒවා අත්දකින්න වෙනකොට තමයි Tamanට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. නිසා ඔබතුමා නගන ප්‍රශ්නය මේ පංචශීල ප්‍රතිපත්තිය රැකගැනීමට නොහැකි මේ භින්නතාවයට තියෙන හේතුව මොකද්ද මේවා මේ මිනිස්සු බලයෙන් තෘෂ්ණාවෙන් කාමයෙන් උද්දල් වෙලා අගතියට ගිහිල්ලා එකිනෙකා නසාගෙන තමන්ම තමන්ම නැගී හිටින්න ඕන මේ ආත්මාර්ථකාමී හැඟීමෙන් තහවුරු වෙච්ච නිසා ආත්මාර්ථකාමී හැඟීමේ පළපදියම් වෙච්ච නිසා තමයි මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒකට තියෙන හොඳම දේ තමයි තමන් උපමා කරගෙන තමන් ජීවත් වෙන්න කැමති කොහොමද? ඒ විදිහට තමයි අනිත් අයත් කැමති කියන එක හඳුනාගෙන ඒ විදිහට ජීවිතේ ගත කරනවා නම් සමාජයත් එක්ක සහසම්බන්ධතාවය ඇති කරගන්නවා නම් මම හිතන්නේ මේක අපිට බොහොම යහපත් විදිහට විසඳා ගන්න පුළුවන්කමක් තියෙනවා මොකද බුදුදහම තුළ සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා සියලුම සත්‍යෝ සුවපත් වූ වෙත්වා කියන. එතන මේ බුදුහාම තුනුරුවන් සරණ ගිය බෞද්ධයෝය පමණයි ඉස්ලාම්මය එපා කතෝලිකයෝ එපා Hindu අය එපා කියලා නෑ. අපේ ධර්මයේ තුල මුලින්දම අපිව හික්මවලා තියෙන්නේ මේ සියලු දෙනාට මෛත්‍රිය කරන්න කියලා. දැන් මේ පංචශීල ප්‍රතිපත්තියේ කතා කරනකොට අපි මුලින්ම ඉස්මතු කරගත යුතු තවත් කාරණයක් තමයි දැන් මේ සංහිඳියාව කියන දේ පංචශීලයේ ඇරඹුම තුලම උපාලි මහත්මිය අන්තර්ගත වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේක අපිට අවශ්‍ය විදිහට කපලා කොටලා හදලා දුන්නේ අර නිගන්ත දර්ශනයෙන් අරගන්නේ. ඒකෝර මේ නිගන්ත දර්ශනයේ තුල තිබිච්ච පංචශීල ප්‍රතිපත්තිය තුල බුදුරජාණන් වහන්සේ අපෝ මේක මේ අන්‍යාගමිකයේ කියලා. මේක මගේ අනුගාමිකයන්ට දෙන්න නුසුදුසුයි කියලා උන්වහන්සේ සුදුසු දේ අරගෙන අර ආගමික පරමාර්ථය මෙලොව පරලොව අභිවෘද්ධිය සලසා ගන්න සුදුසු විදිහට මේක සකස් කරලා දුනා. උපාලි මහත්තයාගේ ටී-ෂර්ට් එක අරගෙන මම අඳින්න ගත්තොත් මට අඳින්න පුළුවන්. හැබැයි ඔබතුමා මට වඩා මහතයි නම් ඕක මට ටිකක් ලොකු වැඩි. ඒකවල මම මැහුම් දෙක තුනක් ගහලා ඕක මට ප්‍රමාණවත් විදිහට හදා ගන්න ඕන. ඔබතුමා මට වඩා කෙට්ටුයි නම් මම ඔකේ මැහුම් ලිහලා මට සුදුසු විදිහට හදා ගන්න ඕන. හැබැයි ප්‍රධාන ආකෘතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේක අරගෙන වෙනත් ආගමකින් තමන්ගේ අර නිර්වාණ අවබෝධයේ මඟඵල ලැබීම කියන ඉලක්කය සපුරා ගැනීමට සුදුසු ආකාරයට මේ සිව්වනක් පිරිසට පෙන්වලා දුන්නා එතනම තියෙනවා සංහිඳියාවේ ඇරඹුමට හොඳ ප්‍රවේශයක්. 2562 වෙනි වෙසක් පුර 15 පොහොය දවස හැටියට සම්බුද්ධ මේ බුද්ධ වර්ෂ වලින් ගත්තාම මේ අපි 2562 ආරම්භය. දැන් හොඳම කාලයයි. ඒ අපිට හොඳින් සතුටින් සමගියෙන් සමාදානයේ මිත්‍රත්වයෙන් ජීවත් වෙන්න. මේ මිත්‍රත්වය තුළ ජීවත් වෙන්න පුළුවන් නම් එතන වර්ණවාදයක්, වර්ගවාදයක්, වර්ණ භේදයක් වර්ග ભેදයක් නැහැ. ඒක තමයි අපි මේ ධම්සභා මණ්ඩපය අද සූදානම් කළේ. අපේ මාතෘකාව සංහිඳියාවට හේතු වන පංචශීල ප්‍රතිපත්තිය. ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙනී ආචාර්ය විචිත ධර්ම කතික මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලා දෙනමම මනෝවිද්‍යාව පිළිබඳව හොඳට යමක් කමක් දන්නවා. ඒ නිසා අපේ හාමුදුරනේ අපි වෙනස් කළ යුත්තේ මිනිසුන්ද එහෙම නැත්නම් මිනිසුන්ගේ මනසද? අපි කොහොමද මිනිසුන්ගේ මේ මනස වෙනස් කරන්නේ? උපාලි මහත්තයා ඕකට තියෙන හොඳම විසඳුම මෙන්න මේ විදිහට මම කිව්වොත් මම හිතනවා මේ උදාහරණය වැරදි විදිහට තේරුම් නොගනී කියලා. අපේ අම්මයි ඒ වගේම ඊළඟට දියණියයි බිරිඳයි ඉන්නවා. පුරුෂයෙක් හැටියට අම්මා දිහා බලලා දැනෙන හැඟීම් බිරිඳ දිහා දැක්කාම හිතෙනවද? කවදාවත් නැහැ. බිරිඳ දිහා දැක්කාම හිතෙන සිතුවිලි දියණිය දිහා දැක්කාම හිතෙන්නේ නැහනේ. හැබැයි මේ තුන් දෙනාම එකමයි. කිසිම වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ බලන කෙනාද ඉන්න කෙනාද. දකින පුරුෂයාගේ නේද මේ වෙනස තියෙන්නේ හිතේ. නතේ කාමානි චිත්‍රානි ඊළඟ කාරණාව පුරුෂයෝ තුන්දෙනෙක් ඉන්නවා තාත්තා ඉන්නවා සහෝදරයා ඉන්නවා ස්වාමි පුරුෂයා ඉන්නවා. ස්ත්‍රිය දකිනවා තාත්තා තාත්තා දිහා දැක්කාම හිතෙන සිතුවිලි කිසිම වෙලාවක පුරුෂයා දිහා දැක්කාම හිතෙන්නේ නැහැ. පුරුෂයා දිහා දැක්කාම හිතෙන හිතෙන සිතුවිලි කිසි වෙලාවක සහෝදරයා දිහා දැක්කාම හිතෙන්නේ නැහැ. එහෙමනම් වෙනස තියෙන්නේ මොකද්ද? අපේ හිතේ නේද? මිනිස්සුන්ගේ බාහිර දේ නෙමෙයි වෙනස් කරන්න ඕනේ. භෞතිකය නෙමෙයි වෙනස් කරන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ. මිනිස්සුන්ගේ චිත්තයයි වෙනස් වෙන්න ඕනේ හිත. එනිසා අපි මේ ආගම් වශයෙන් බෙදලා තියෙන්නේ, ಜಾති වශයෙන් බෙදලා තියෙන්නේ. අපේ පඬිතහාරව මතක් කළා. යතා ඒතාසු ಜಾතිසු ලිංගං ಜಾති මයම් පුතු. ඒවං නක්ති මිනිස්සේසු ලිංගං ಜಾති මයම් පුතු. මේ හැම සත්වයකටම තියෙනවා වර්ග ભેදයක්. අපි හරක් ගත්තොත්, ගවයෝ ගත්තොත්, බූරුවෝ ගත්තොත් උන්ගේ තියෙනවා වර්ගයක්. හැබැයි මිනිස්සු කියන ප්‍රජාවේ තියෙන්නේ ලිංග ભેදේ විතරයි. ස්ත්‍රී පුරුෂ කියන ભેදය විතරයි. වෙන කිසිම ભેදයක් නැහැ. හැමෝම එකයි. හැබැයි සත්වයන්ගේ තියෙනවා ಜಾති වශයෙන් ભેද ගොඩක්. සිව්පා, උරග, පියාඹන ඒ විදිහට තියෙනවා. ඒ නිසා මම අර කලින් උදාහරණයක් එක්ක පැහැදිලි කරේ අපි දකින දැක්ම ඒක වැරදි සහගත සිතුවිල්ලක්ද නැද්ද? කාම සහගත සිතුවිල්ලක්ද නැද්ද කියන එක මගේ හිතේ පහළ වෙන්නේ. ඒ කියන්නේ දකින කෙනාගේ හිතයි. එනිසා අපි මේ කොච්චර ධර්ම සාකච්ඡා සිද්ධ කළත් මේකේ පමණකට පිරිසකට විතරක් නම් සීමා වෙන්නේ ඒක ඵල රහිතයි. ඒ නිසා අපි මේ දකින දේ පියා ඊ타ත්ම නිවැරදි දැක්මකින් දකින්නට මිනිසුන්ගේ ඔළුව පාදන්න ඕනේ. සීලය හඳුරින්. සුමන වංශහඳුර මම හිතන ඔබ වහන්සේට ඉතිරි කර කොටසක් මෙතන තියෙනවා. ආරම්භය ගත්තා බොහොම ලස්සනට. මගේ ප්‍රශ්නෙට උන්වහන්සේ බොහොම ආරම්භයක් වගේ පැහැදිලි කරනවා. මම මේ ප්‍රශ්නේ නැගුවේ සංහිඳියාවෙන් ජීවත් වෙන්නට නම් පංචශීල ප්‍රතිපත්තිය බෞද්ධයාගේ නිත්‍ය සීලේ බවට පත් කරලා තියෙනවා. ඒයි බුදුහාමුදුරන්ට අරමුණ වුණා අවුලකින් තොරව මිනිසුන් මිනිසුන් අතරේ සුහදත්වයෙන් ජීවත් වෙලා. ඇයි උපාලි මහත්තයෝ බෞද්ධයාගේ නිත්‍ය සීලය කියලා කියන්නේ? ඔන්න වැරදි චිතන. බුදුහාමුදුරු දුන්න නිසා බුද්ධ බුද්ධ ධර්මයේ වැළඳගත්තු පිරිස බෞද්ධ කියලා කොටසක් වෙන් කරගත්තා. නමුත් බුදුහාමුදුරු පංචශීල ප්‍රතිපත්තිය දුන්නේ බෞද්ධ කියන ජනතකෝට නෙවෙයි. බුද්ධිමතාව වැළඳගත්තා. එතනයි කියන ගැනීමත් එක්ක එයා බෞද්ධයා කියලා නම් කරා. දැන් අද අපි කියන්නේ තියෙන්නේ බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය. බෞද්ධය නෙමෙයි සියලු මානව වර්ගයාගේ සීලයයි නිත්‍ය සීලය පංච සීලය වෙන්න ඕනේ. එතන නේද සංහිඳියාව තියෙන්නේ. සීලය තමයි බුද්ධිමතාගේ නිත්‍ය සීලය කියොත් වැරදිද? හරියටම හරි. බුද්ධිමතාගේ නිත්‍ය සීලය අවබෝධයේ නැතුව මේ ආකල්ප ඇති කරගන්න බෑ. චින්තන විප්ලවයක් විය යුතුයි. ඇඳුමෙන් පැළඳුමෙන් නෙමෙයි මේ කුජලයාගේ බාහිර ස්වභාවය නෙමෙයි වෙනස් වෙන්න ඕන ආකල්පවල. ඒ කියන්නේ බුදුදහම තුල කුයිතරම් මේකට වටිනාකම මනෝපුබ්බංගම ධම්මා. චිත්තං දන්තං සුඛාවහ. ඒ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. මේ හැම තැනකම කියන්නේ ආකල්ප ටික ශක්තිමත් කරගන්න, निराවුල් කරගන්න, ජීවිතේ සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. සමාවෙන්න සයන්නාස. අතරමැදින් කාලය අවසන් වෙන නිසා මේ ප්‍රශ්නේ වැදගත් කියලා හිතන අසන්නගේ ප්‍රශ්නයක් නෙමෙයි මගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් සංහිඳියාව තුල ජීවත් වෙන්න නම් අපි සුමනවන් සාන්තරගේ ප්‍රශ්නේ නැගුවා ආරම්භයක් ගත්තා අපි සීලය හැම ටික ඉතිරි කළා. මිනිසා වෙනස් කරන්න කලින් මිනිසාගේ මනස වෙනස් වෙනස් කළ යුතුයි. ඒ නිසා එතන මිනිසා කියන වචනේ අර්ථවත් කරේ බෞද්ධද, මුස්ලිම්ද, දමිලද, තව සිංහල වර්ගයක් හරි ආගමික වෙන් කරපු ජාතියක් හරි කුලයක් හරි වංශයක් හරි නෙමෙයි. ඔබ වහන්සේ මට අපට කියලා දෙන්න පැහැදිලි කරලා දෙන්න මිනිසුනි මානව මානව වර්ගයට කියන්නේ මනස වෙනස් කරගෙන කොහොමද සංහිඳියාවට එකතු වෙලා කටයුතු කරන කෙනෙක්. මානව වර්ගයාට අර ඇත්තටම පළවෙනිම දේ තමයි තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න අර තමන්ව ආදර්ශයට අරගෙන ලෝකයේ දිහා බලන්න අන්‍යයන් දිහා බලන්න කියන්නේ. දැන් අපේ සුමන වංශහාමුදුරුවොත් මාවත් දෙන්නම මේ අපි මහා ලොකු මනෝවිද්‍යා විශාරදයෝ නෙමෙයි. අපි උපාලි මහත්තයා මේ හඳුන්වලා දුන්නනේ මනෝවිද්‍යාව පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙනවා කියලා. මනෝවිද්‍යාවේ තියෙනවා අපේ ආමුදුරෝ දන්නවා මේ සහකම්පණය කියලා එකක්. එම්පති කියනවා. සහකම්පණය කියනවා. සහකම්පණය ඒකෙදී අර උපාලි මහත්තයා කියනවා මේ උපදේශන ක්‍රියාවලියේදී උපදේශකවරයා සේවාලාභියාගේ සපස්තුවට බැසිය යුතුයි. දැන් උපදේශකවරයා සපස්තුවට බහිනවා කියන්නේ අන්තිම පහත් මස්තුවට බහිනවා කියන එක ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. ඒ තමන්ගේ තාන්න මාන්න තරතුරු ඒ සියලු මේ මාන්නයන් බිම තියලා අර තමන් ළඟට පිළිසරණ පතාගෙන ආපු එක්කෙනාගේ මට්ටමට දකින්න එයාගේ මනස තුල කැකෑරෙන ගැටලුව මොකද්ද කියන එක එයාට sannivedanaya වෙනවා සංවේදී වෙනවා. එහෙම වුණොත් විතරයි උපාලි මහත්තයාගේ ප්‍රශ්නේ විසඳන්න නම් මට මගේ මට දැනෙන්න ඕන මොහොත සැබෑ ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේක. මේ මේ ගැටලුව වලට තියෙන එකක් තමයි උපාලි මහත්තයා මම මේක නිතර සඳහන් කරන මගේ වැඩසටහන් වලදී ওই මාධ්‍යවලදී දැන් මේ අපිට කවුරු හරි කෙනෙක් හම්බුනොත් එහෙම ওই මාතර පැත්තේ ඔහේ ඊයේ පන්සල් ගිහිල්ලා සිල් ගත්තයි ඈ ඔහේ උදේට මොනවයි කෑවේ සමුසේ මේ වෙසක් බලන්න ගියාද කොහොම අහනවා මේ මිනිස්සේ හරිම මෛත්‍රී සහගතව සුහදශීලීව මගෙන් අහන්නේ එයා මේ මාව අවමන් කරා නෙමෙයි මට පහත් කරා නෙමෙයි හැබැයි මම මොකද්ද කරන්නේ අපු අර මිනිහා කතා කරන්නවත් දන්නේ නැහනේ ඒක තමුසේ කියන මේ මහ ගොඩේද කොහෙද මම ලොකු ප්‍රශ්න ගොඩක් මේ මගේ මාන්නේ නිසා තමයි මම මේ ප්‍රශ්න ඇති කරගෙන අන්‍යයන්ගේ සංස්කෘතිය අන්‍යයන්ගේ ජීවන රටාව පිළිබඳව අපි යම්කිසි අවබෝධයක් බෞද්ධකමක් ඒකට කියනවා නම් බෞද්ධකමක් ලබා ගන්නවා නම් අපිට මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන උපාලි මහත්තයා මේ සත්ත අපරිහානීය ධර්ම දීගණිකායේ මහා පරිනිර්වාණ සූත්‍රය තුල සත්ත අපරිහානීය ධර්මවල දෙවැනි කාරණේ තමයි සමගිව වාසය කිරීම. සමගිව වාසය කිරීම කියන එක. එතකොට මේ කියන කාරණාවන් තුලින් අර සිව්බම විහරණ තුලින් ඒ වගේම මේ සියලු කාරණාවන් තුලින් අපිට මේකට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දීලා තියෙනවා මම වගේම අනිත් කෙනත් සැනසෙල්ලෙන් සතුටින් ජීවත් වෙන්න කැමතියි කියන එක දැනගෙන තමන්ව උපමා කරගෙන තමන් අනුව අනිත් අයටත් ජීවත් වෙන්න ඉඩ සලසන්න ඒකට තමයි පංචශීල ප්‍රතිපදාවෙන් මුල කියලා දෙන්නේ මේක අපිට ජය ගන්න පුළුවන්කම තියෙන්නේ ආකල්ප සකස් කරගත්තොත් සාකච්ඡාව ආරම්භ කළේ අපේ ගෞරවනීය සීලි හම්බුරුවන්ගේ සාකච්ඡාව අවසන් කරන්නේ අපේ සමනවන් සාමුදාගේ සමනවන් සාමුදුනේ දැන් අපි කතාව අවසන් කරනවා අපේ සංහිඳියාවට හේතු වන පංචශීල ප්‍රතිපත්තිය තුල පිහිටා ගන්න කොහොමද මිනිසුන් මිනිසුන් අතරේ මේ වෙනස් වෙලා තියෙන දැක්ම සහ ඇඳුම සහ බැල්ම වෙනස් කරගෙන අවසිතාවයට එන්න සංහිඳියාව ඔබටත් අවශ්‍යයි මටත් අවශ්‍යයි. උපාලි මහත්තයෝ අටුවාවේ හරි ලස්සන උදාහරණයක් තියෙනවා. අටුවාව අහනවා ඔබ දන්නවද ඔබේ ඇඟේ කුණු තියෙන බව? උත්තර දෙන ඔව් කියලා. මම ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ දන්නවද ඔබේ ඇඟේ කුණු තියෙන බව? උපාලි මහත්තයා මොකද කියන්නේ? ඔව්ද නැද්ද? ඔව් කියනවා. වතුර කියලා જાතියක් තියෙන බව දන්නවද? තියෙනවා. දන්නවා. කවුරු හරි කෙනෙක් වතුරට බහැලා කුණු වතුර වල නැවොත් පිරිසුදු වෙනවද නැද්ද? පිරිසුදු වෙනවා. හැබැයි කුණු අතුල්ලලා නාන්නේ පිරිසුදු වෙන්නේ නැතුව කුණු වලට බැඳ බැනා ඉන්නවා නම් කුණු වලද වැරද්ද? එහෙම නැත්නම් වතුරට බැන බැනා ඉන්නවා නම් වතුරද වැරද්ද? නැත්නම් පුජ්‍යලයාගේද වැරද්ද? පුජ්‍යලයාගේ. ධර්මය කියලා දෙන්නත් ඉන්නවා. මේ සංහිඳියාව කියන මාතෘක අරගෙන මේවා උලුප්පලා මෙන්න මේකයි සංහිඳියාව කියලා දැන් අපි ධර්ම සාකච්ඡා පවත්වනවා. අපේ ගැටුමක් තිබෙනවා. මේ ගැටුම සමතේකටපත් කරගන්න ඕනි. මෙන්න මේවා පාවිච්චි කරන්න කියලා අපි උපදෙස් දෙනවා. දැන් තියෙන ගැටලුව තියෙන්නේ සංහිඳියාවක් නැතුව අපි ජීවත් වෙනවා නම් කියලා දෙන අයගේද ගැටලුව තියෙන්නේ. එහෙම නැත්නම් සංහිඳියාවේද ගැටලුව තියෙන්නේ. මොකද්ද උත්තරේ? අපි ඒක හරියට පිළිනොපදින එක අපිට දුන්න පළවෙනිම බෙහෙත පංචශීලය. එනිසා අජාති ආගම් කුල වංශ ගෝත්‍ර පැත්තකට දාලා මං හිතනවා ඔබට මේ අසන්නන් හැටියට සියලු දෙනාට මං සුහද ආරාධනයක් කරනවා ඔබ ආගම් ભેදයකින් ಜಾති ભેදයකින් වර්ග ભેදයකින් තොර වෙලා පංචශීල ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා යම් තරමකට විමර්ශනයකට ගවේෂණයකට ලක් කරන්න ඔබට සංහිඳියාව පිළිබඳ හොඳ පාඩමක් ලැබෙයි අපි ඔක්කොම මිනිස්සු. අපි ඔක්කොම ළඟ තියෙන්නේ ඇස් හිස් මස්ලි නහර. ඒ නිසා අපිට ඔක්කොටම රසය දැනෙනවා. පිපාසය දැනෙනවා. බඩගින්න දැනෙනවා. දුක වේදනාව දැනෙනවා. ඒක අපි කාටත් පොදි මිනිස්සු මනුස්ස සංහතියන හැමෝම කරන්නේ ජීවත් වෙන්න හැම දෙයක්ම. ඒ නිසා ජීවත් වීමේ අයිතිය තමන්ගේදී තමන්ගේ සුරක්ෂිතභාවය තමන්ගේ දිරිද තමන්ගේ සතුටින් ජීවත් වීම තමන්ගේ පෞල් සංස්ථාවේ ભેද බින්තාවයක් නොමැතිව සමගිය මිත්‍රත්වයෙන් සුවදව ජීවත් වෙන්න. බොරුවට කවුරුත් කැමති නැහැ. බොරුව එපා. සුලාව බිව්වොත් කවුරුත් දෙරි වෙනව මතටපත් වෙනවා. රෝගී වෙනවා. ඒ නිසා පංචශීල ප්‍රතිපත්තිය ජාතියක්, වංශයක්, කුලයක්, වර්ගයක් නැහැ. කාටත් පොදුයි. නමින් වෙන් කරේ අහවලාට නෙමෙයි. මේ මිනිසුන්ගේ නිත්‍ය සීලයයි. පිටන්න පංචශීලයේ ජීවත් වෙන සංහිඳියාවෙන්. ඔබට සුබ වෙසක් දෙමඟුලක් වේවා හැමදෙනාටම තෙරුවන් සරණයි වැඩමවදාලා අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනම ගම්පහ පහළගම විද්‍යාරාමයේ මහපිළිවෙලේ ආචාර්ය පිරිවෙන් ගුරු උපදේශක මනෝවිද්‍යා බාහිර කතිකාචාර්ය රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද පළමුගදර සුමනවන්ත ස්වාමීන් වහන්සේ ඒ වගේම දික්වැල යෝග්‍යාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තෙමිලිගස් මුල ශ්‍රී දීරානු විද්‍යාපන පිරිවෙනේ ආචාර්ය චිත්ත ධර්ම කතික මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද කුටියාගල සීල් ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා දෙනමටත් ගෞරව නමස්කාර පුරුදු ස්තුති බුදු කරන නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සහය ලබා දුන්නේ පියුමි ඉදිරිසිංහ මම 26 උපාලි මාරසිංහ සැමටලිස් තිරුවන් සරණයි Thank you.